ගයි තෙරුවන් සරණයි සුපින්වත් සියලු දෙනාටම අමත පදන් දේශනා මාලාව අපි පිළිවෙලින් විසුද්ධි මාර්ගයේ ඇසුරින් පවත්වාගෙන යන දේශනා මාලාවේ අදි අද අපි තවත් දේශනාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒතර අපි විසුද්ධි මාර්ගය සාකච්ඡා කරගෙන යන අතර වාරයේ අපි මේ දක්වා කතා කරමින් ඇවිල්ලා තියෙන්නේ සීල නිර්දේශය අවසන් කරලා දුතාංග නිර්දේශය අවසන් කරලා ඒ වගේම කම්මට්ටාන ගහන නිර්දේශය තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ අනුව කම්මට්ටාන ගහන නිර්දේශයේ අපි දස පලිබෝධ කතා සාකච්ඡාවට අරගෙන ඒ දස පලිබෝධ කතා තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ විට අපි ගිය සතියේ ගිය වැඩසටහනේදී අපි පලිබෝධ අතරේ ආවාසෝච කුලං ලාභකෝ යනාදී පලිපෝද අතරේ ලාභ පලිපෝදේ පිළිබඳව අපි අවසානටම සාකච්ඡා කරන්න තියෙදුනේ. ඒ අනුව අපි අද එතනින් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න ඊළඟ පලිබෝධ පිළිබඳව ඒ අනුව අපි ආවාස පලිබෝධය කුල පලිබෝධය ලාභ පලිබෝධය කියන පලිබෝධ තුන අපි සාකච්ඡා කරා ඝන පරිපෝතේ ඉඳලා තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක පේනම ඇති මේ සකස් කරලා තියෙන ડોකියුමන්ට් එක. ඒ අනුව අපි දස පලිබෝධ කතා සාකච්ඡා කරද්දී දස පලිබෝධ කතා අතරේ අපිට කතා කරන්න තියදුනා ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේදස කියලා. ඒතර ආවාස පලිබෝධය, කුල පලිබෝධය, ලාභ පලිබෝධය, ඝන පලිබෝධය, කම්ම පලිබෝධය, අද්ධාන පලිබෝධය, ඥාති පලිබෝධය, ආබාධ පලිබෝධය, ගන්ත පලිබෝධය සහ ඉද්ධි පලිබෝධය කියලා පලිබෝධ 10ක් අපි සාකච්ඡා කරන් 10ක් තියෙන බව අපි කතා කරන් තියදුනා. ඒ අනුව මේ පලිබෝධ 10 තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ ඒ පලිබෝධ 10 යටතේ අපි සාකච්ඡා කරගෙන ආවේ ආවාස පලිබෝධය කුල පලිබෝධය සහ ලාභ පලිබෝධය අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අපි එතන ඉදිරියට අද සාකච්ඡා කරනවා නම් අද අපිට කතා කරන්න තියෙන්නේ ඝන පරිබෝධයේ කතා. මොකක්ද ඝන පරිබෝධය කියලා කියන්නේ? ඝන පරිබෝධය කියලා කියන්නේ ඝන කියන වචنين අදහස් කරන්නේ සමූහයක් කියලා. ඒ අනුව සමහර කෙනෙක් සමූහයක් වශයෙන් කටයුතු කරද්දී ඒ සමූහය තමන්ගේ මහානදම් කිරීමට බණ භාවනා කිරීමට යම් කිසි විදිහකට පරිබෝධයක් වෙනවා නම් ඒකට තමයි කියන්නේ ඝන පරිබෝධය කියලා. ඒතර ඝන කියලා කියවම සූත්‍රාන්තික ඝන වෙන්න පුළුවන් ආවිධම්මික ඝන වෙන්න පුළුවන් සූත්‍රාන්තික ඝන කියලා කියන්නේ සූත්‍ර හදාරන පිරිස් ඉන්නවා. ඒතර සූත්‍ර හදාරන පිරිස් එක්තරා විදිහට මේ සමූහය අපට පලිබෝධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සූත්‍ර හදාරන පිරිස අපින් ඇවිල්ලවර වෙලා අපින් අහනවා අපිට කියලා දෙන්න සිද්ධ වෙනවා ඔය අයට සූත්‍ර පෙළාටුවා ආදී. එහෙම නැත්නම් ආභිධම්මික ගණ අභිධර්ම සාධාරණ පිරිස් අපිට එකතු වෙලා ඉන්නකොට ඒ පිරිස් අපි ඇවිල්ලා අභිධර්මයේ පෙළාටුවා කියලා දෙන්න කියන ඉල්ලීම කරන්න පුළුවන්. ඒතර මේ ගණයා එක්ක සමූහයක් සමග හැසිරෙනකොට ඒ සමූහයට අපි එක්තරා විදිහකට මේ පෙළාට කතා කියා දීම නිසාවෙන් ඒ අයට බණ භවනා කරන්න තියෙන කාල කාල වේලාව ටිකක් අඩු වෙනවා. මෙන්න බණ භවනා කරන්න තියෙන කාල වේලාව අඩු වෙලා ඉතින් තමන්ගේ භාවනාවට බාධාවක් තියෙනවා. එතකොට කමඨහනක් වඩන්න බලාපොරොත්තු වෙන කෙනාට මේක බාධාවක්. ඉතින් ඒ නිසා අපිට කියනවා මේ ඝනපලිබෝධයක් සිඳලා අපි කමඨහනක් වඩන්න පටන් ගන්න ඕනේ. එමනම් කොහොමද ඝනපලිබෝධය සිඳින්නේ? දැන් අපිට අපේ පෙළාටුවක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා නම් අපිට කියනවා යම් ප්‍රමාණයක් අපි කියලා දීලා තියෙනවා නම් පිරිසට ඒ කියලා දුන්නු ප්‍රමාණය යම් විදිහකට දැන් සමස්ත සූත්‍ර කියලා දෙන්න අවශ්‍ය වෙන අපි තුමු දීඝනිකාය අපි උගන්වනවා කියලා. එහෙම නැත්නම් මජ්ක්‍ධිමනිකාය උගන්වනවා කියලා. ඒතර මේ දීඝනිකායේ වැඩි වැඩි කොටසක් කියලා දෙලා ඉවරයි. තව ටිකයි නම් ඉතිරි වෙන්නේ. මේ Pali Bodhi සිඳින ආකාරය අපිට කියනවා ඒ ටික කියලා දීලා ඉන්න. ඒ ටික ඉතිරි ටික කියලා දීලා ඉවර කරලා ඊට පස්සේ ඊයෙදෙන්න මේ කියන මේ කමටහන වැඩිමත. එහෙම නැත්නම් කියලා දීලා තියෙන ටිකයි නම් ගොඩක් තව ඉතිරි වෙලා තියෙනවා නම් කියලා දෙන්න තමන් භවනා කරන් බලාපොරොත්තු වෙනවා නම් එවනම් දැන් මේ සියල්ලම අවසන් කරලා පණ භවනා කරන්න යෙදුනොත් අත් ලොකු කාලයක් යනවා. ඒ නිසා කියනවා යොදුනක් පමණ දුර ඇතුළත වෙන ධනවාචක භික්ෂුවක් ඉන්නවා වෙන ඝණයාට පෙළාතුවා කියලා දෙන භික්ෂුවක් ඉන්නවා නම් ඒ බඳු තැනක ඒ භික්ෂුවකට මේක පහර කරන්න. සදෙන් තමන්ගේ පෙළාටුව ඉගෙන ගන්න යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා පිරිසට තමන් tikai කියලා දීලා තියෙන මේ පිරිස තමන් ගාව තියාගෙන තමන්ට ඒ පිරිසට ඉතුරු ටික කියලා දෙමින් තමන්ට භාවනාව කරන්න අපහසු නම් ඒ භික්ෂුවට කියනවා යොදුනක් පමණ දුර ඇතුළත වෙන එබඳු උගන්වන කෙනෙක් ඉන්නවා නම් එයාට බාර දෙන්න. එහෙමත් නැත්නම් දැන් Tamanට ඉගෙන ගන්න පිරිසක් බලාපොරොත්තු වෙමින් හැබැයි යොදුනක් පමණ දුර ඇතුළත වෙනත් මේක බහර දෙන්න තරම් පිරිසක් ඇත්තෙත් නැහැ. එහෙමනම් කියනවා Tamanගේ අවශ්‍යතාවය Tamanගේ ඝණයට පැහැදිලි කරන්න. Taman ළඟ ඉන්න පිරිසට කියන්න මට මේ වෙලාවේදී මේ භාවනා කරන්න අවශ්‍යයි. ඒ භාවනා කරන්න අවශ්‍ය නිසා නුබහන්සලත් සමග මට මේ පොත්පත් කියලා දීමත් එක්ක මේක මට පරිබෝධයක් භාවනාවට. ඒ නිසා ඔබ වහන්සේලා සුදුසු ගුරුවරයෙක් සොයාගන්න කියන අනිවිදි කියලා සුදුසු කුරුවෙක් හොයාගන්න බාර දීලා එතනින් ඉවත්ලා යනවා කියලා කියනවා. මේ කවර හෝ ආකාරයකට පලිබෝධයේ සිඳලා කියනවා කමටහන් වඩන්න පටන් ගන්න කියනවා. දැන් මේ වාගේ අවස්ථාවකදී අපි මේක විමසලා බලන්න ඕනේ. දැන් අපි මේ ශාසනය ඉදිරියට පැවැත්වීම සඳහා ඝණය සුරු කරගෙන සූත්‍රාන්තික ආභිධම්මික ඝණයාට පොත්පත් කියලා දෙමින් පෙළාටුවක් කියලා දෙමින් මේ පවත්තන එක අත්‍යවශ්‍යයි. හැබැයි මෙතනදී කියන්නේ මේක Tamanට භාවනාවට පරිපෝදයක් බවට පත් වෙලා තියෙනවා. Tamanට භාවනා කරන්න අපහසු නම් ඒබඳු පිරිසක් මේ පොත්පත් කියලා දීමත් එක්ක ඒබඳු අවස්ථාවකදී මේක අතහැරලා වෙනත් ක්‍රමයකට Tamanගේ භාවනාවට යොමු වෙන්න කියන කාරණා. දැන් මේක ඒ නිසා අපි වරදවා වටහා ගන්න යුතු නැහැ. භාවනා කරන භික්ෂුවක් කවදාකවත් පොත් ගැනීම සුදුසු නැහැ කියලා <clears throat> මෙතන කියන්නේ තමන්ගේ භාවනාවට යම්කිසි විදිහකට පලිබෝධ විදිහට තියෙනවා නම් ඒ පලිබෝධය අපි සිඳින්න ඕනේ කියන කාරණේ. ඉතින් ඒ විදිහට පලිබෝධය සිඳලා ඒ නිසා තමන්ගේ කමටහන වඩන්න භාවනාවට යොමු වෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා අපි ඝන පරිපෝධය කියලා. ඒතර මෙතනින් අනිත් අපට ලබා දෙන පණිවිඩය තමයි මේ සමූහයක් එකට ඇසුරු කරගෙන සමහර වෙලාවට කරන භාවනාව මුලදී තමන්ට අපහසු නම් Taman තනිව eh, යම් eh, භාවනාවකට යොමු යුතුයි කියන එක. ඒතර අපි ගිහි පිරිසකට වුණත් භාවනාවට යොමු වෙනකොට මේ සමූහයක් සමග eh, එකතු වෙලා සමූහයක් සමග එකතු වෙලා කරලා කියන සමූහ භාවනා වැඩසටහනක භාවනා කරාට ගැටලුවක් නැහැ. මේ කියන්නේ සමහර වෙලාවට අපි අපේ නොයෙක් නොයෙක් දේවල් බලාපොරොත්තු වෙන යම් පිරිසක් ඉන්නවා නම් ඒ බලාපොරොත්තු වෙන පිරිස සමග අපිට එකට ඉඳගෙන සමහර වෙලාවට මේ භාවනා කටයුත්ත සම්පූර්ණයෙන් සමෘද්ධිමත් කරගන්න එක අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඉබඳු අවස්ථාවකදී Tamanට Tamanගේ යමක් බලාපොරොත්තු වෙන පිරිස පොඩ්ඩක් නගහැරලා ගිහිල්ලා භාවනාවට යොමු වීම තමයි සුදුසු කියන එක මෙතනින් අපිට ප්‍රකට වෙන්නේ. ඒ නිසා ඊළඟ පලිබෝධයට කොට ඝන පලිබෝධය එහෙමනම් ඝන පලිබෝධයේ සිඳලා භාවනාව ආරම්භ කරන්න කියලා කියනවා. ඊළඟට එන්නේ කම්ම පලිබෝධය කියලා කියන එක. කම්ම පලිබෝධය කියලා කියන්නේ නව කම්. දැන් විහාරස්ථානවල නොඑක් නොඑක් විදිහට අපිට නව කර්ම තියෙනවා කරන්න. දැන් මේ නව කර්ම කරන්න ගියාම ඒවා අපි අතහැරලා දාලා සමහර වෙලාවට අපට වැඩ කටයුතු කරන්න බෑ. ද විහාරස්ථානයක අපි තුමා අලුතින් කුටි සේනාසනෙ පිවිනවනම් අලුතින් චෛත්‍ය කර්මාන්තයක් කරනවා අලුතින් බෝධි ගරයක් ඉදිකෙනවා නම් එතකොට මේ කටයුත්ත භික්ෂුවකට යෙදিলা හොයලා බලන්න සිද්ධ වෙනවා දැන් මේ නව කර්මී යෙදෙන වඩු මහත්තුරු මේසන් වාසුන් හැලා යම් දේ කලේ මොකද්ද නොකලේ මොකද්ද කියලා යම් කිසි කෙනෙක් හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලන්න නැතුව තිබුණොත් ඒ කටයුත්ත සමහර ලාවට අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවයෙන් යුතුව සම්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය නිරන්තරයෙන් උනන්දුවත් උනන්දු කරවන්න ඕනේ යම් කිසි කාල පරිච්ඡේදයක් ඇතුළත මේ වැඩ කටයුතු නිතර ගන්න අවශ්‍ය නම් ඒ සඳහා මේ වැඩ කරන අය උනන්දු කරවන්න ඕනේ. ඒ උනන්දු කරවීම සමහර ලාවට භික්ෂුවකට කරන්න සිද්ධ වෙනවා. ඉතින් අතීතයේ මේ නිසා ඇත්තටම තිබිලා තියෙනවා මේ සඳහා නව කර්ම සම්මුතියක් වෙනවා. යම් භික්ෂුන් වහන්සේලා අතර එක භික්ෂුවකට සම්මුතියක් දෙනවා. ඔබ වහන්සේ මේ වැඩ කටයුතු ටික හොයලා බලන්න. ඔබ වහන්සේ නව කර්ම සොයලා බලන්න කියලා. ඒතර සමහර වෙලාවට අද විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා මේ මේ කටයුතු සොයලා බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලා මොනවද මේ කරන්නේ කියලා. හැබැයි අතීතයේ වෙනමම භික්ෂුන් වහන්සේ කෙනෙකුටම සම්මුතියක් දීලා යම් කිසි විදිහකට මේ නව කර්ම ආදී සොයා බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒතර ඒ තරම් මේක භාග්‍යතුන් වහන්සේ විසින් එක්තරා විදිහකට අනුමත කරපු දෙයක් තමයි අපි මේ කරන නවකර්ම පිළිබඳව වික්ෂුන් වහන්සේලා සොයා බැලීම කියන්නේ. හැබැයි ඒක භාවනා බාධාවක්. ඒකත් අපි පිළිගත යුතුයි භාවනාවට බාධාවක් තමයි. භාවනා කරගෙන යන කෙනාට තමන්ට මේ තමන්ගේ නවකර්ම සඳහා තියෙන අවධානය කියන එක තමන්ගේ භාවනාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ භාවනාවට තියෙන බාධාව සිඳ ගන්න ඕනේ. භාවනා පරිපූර්ණය අපි දුරු කර ගන්න ඕනේ. ඒ පලිබෝධය දුරු කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? එතනදිත් කියනවා දැන් අපිටම චෛත්‍ය කර්මාන්තයක් කිරීගෙන යනවා නැත්නම් කුටි සෙනසුනි තිබීගෙන යනවා. දැන් ඉදි වෙලා තියෙන ප්‍රමාණය බොහෝ ප්‍රමාණයක් ඉදි වෙලා අවසන් තව ස්වල්ප ප්‍රමාණය අවසන් කරන්න තියෙනවා. එමනම් ස්වල්පයයි නම් අවසන් කරන්න තියෙන්නේ අපිට කියනවා ඒ ස්වල්පය අවසන් කරලා ඊළඟ කටයුත්තට යොදන්න. එතකොට මේක අතහැරලා දාලා ඉවරලා ගියොත් සංඝයාට අලාභයක් සිදු වෙනවා. ඒ නිසා සංඝයාට අලාභේ වළක්වන්න ස්වල්පයක් නම් ඉතිරි වෙලා තියෙන ඒ ස්වල්පේ ඉවර කළොත් තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ වගකීම අවසන් වෙනවා. ඒ නිසා ඒකට තමන්ට බණ භවනා කරන්න යොමු වෙන්න. එහෙම නැත්නම් තමන්ට තව බොහෝ කොටසක් ඉතිරි වෙලා තියෙනවා නම් අවසන් කරන්ද එහෙමනම් ඒක බලන්න කියන තමන්ගේ සංගික විහාරයද තමන්ගේ පෞද්ගලික දෙයක්ද තමන්ගේ පෞද්ගලික දෙයක් නම් තමන්ට අතහැරලා ගියාක් තමයි. හැබැයි සංගයාගේ දෙයක් නම් කෙරෙන්නේ සංඝයාට කතා කරලා සංඝයාට බාර දෙන්න මේක. එහෙමත් නැත්නම් සමහරලා අරිනවා සංඝයාගේ බාර දරන්නේ. මේ මන් අවස්ථාවලදී ඒක තමන් කරට අරගෙන තමන් මේ දේ කරන්නම් කියලා යෙදিলা කරන සංඝයාගේ බාර දරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒබඳු භික්ෂුවකට කතා කරලා බාර දෙන්න පුළුවන් අපිට ඒ වැඩ කරින්න. බාර දීලා තමන්ගේ බණ භාවනාව තමන්ට යොමු වෙන්න. එහෙමත් නැත්නම් ඒක සංඝයා සතු දෙයක් නෙමෙයි තමන් සතු දෙයක් නම් තමන්ගේ පෞද්ගලික අපිටම කුටි සෙන්සුණක් ඉදි වෙනවා කියලා. එබඳු අවස්ථාවකදී Tamanට ඒක සංගයට පාර දීලා බැරි නම් එහෙමනම් අපිට කියනවා මේ පෞද්ගලිකදී ඒක කරන්න පුළුවන් වෙන සුදුසු කෙනෙක් හොයාගන්න. හොයලා එයාට බාර දෙන්න ඔබ වහන්සේ මේක මම වෙනින් හොයලබන. එහෙමත් නැත්නම් අපිට කියනවා අවසානයේ අපිට කරන්න තියෙන මේක සංගයට බාර දෙන එක. මගේ පෞද්ගලික දෙයක් නම් මගේ පෞද්ගලික දේ තවදුරටත් මට තියාගෙන ඉඳලා යම් කිසි විදිහකට අපිට මේක සොයලා බලන්නත් කෙනෙක් නැත්නම් එවනම් ඊළඟ තියෙන ප්‍රධානම විකල්පය තමයි ඒ දේ සංඝයාට පරිත්‍යාග කරලා සංඝයා ඒ දේ සොයා බලන කෙනෙක් යොමු කරයි. ඒ නිසා සංඝයාට පරිත්‍යාග කරලා යන එක. ඒතර මෙන්න මේ විදිහට කම්මපලිබෝධය යම් කිසි විදිහකට නවකර්ම කියන එක අපට පලිබෝධයක් බවට පත් වුණොත් ඒ නවකර්ම පලිබෝධය කොහොමද සිඳින්නේ කියන එක අපිට විශේෂ මාර්ගයේ පැහැදිලි කරනවා. ඒත් මේ කොහොම හෝ කවර හෝ ආකාරයකට නවකර්ම පිළිබඳව තියෙන පලිබෝධයක් සිඳලා අපිට කියනවා යමු වෙන්න කියලා බණ භාවනාවට. එහෙම නැත්නම් Taman භාවනා කරන අතරතුර මේ කුටිසෙනසුන් නිදිවීම, චෛත්‍ය කර්මාන්ත ආදී පිළිබඳ සිහි වෙනවා නම් ඒකේ කටයුතු සොයලා බලන්න වෙනවා නම් Tamanගේ භාවනාව Tamanට සමෘද්ධමත් කරගන්න අපහසුයි. ආන් ඒ නිසා භාවනාව සමෘද්ධමත් කරගැනීමේ අපහසුතාවය දුරු කරගන්න අපිට කියනවා ඒ බඳු අවස්ථාවකදී පලිගෝදය සිඳගන්න කියලා. ඒ කම පලිගෝදය සිඳගෙන භාවනාවට යොමු වෙන්න කියලා. එතකොට දැන් අපි කතා කරන්න යෙදුනේ කම්ම පරිබෝධය. එතකොට අපේ දස පරිබෝධ අතරේ ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං ආවාස පරිබෝධය කුල පරිබෝධය ලාභ පරිබෝධය ඝන පරිබෝධය කම පරිබෝධය ඔන්න පරිබෝධ පහ ඊළඟට තියෙනවා තවත් පහක් අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධිති තේදස අද්ධාන පරිබෝධය කියලා එකක් තියෙනවා ඥාති පරිපෝධය කියලා එකක් තියෙනවා. ගන්ත පරිපෝධය කියලා එකක් තියෙනවා. ආබාධ පරිපෝධය, ඉති පරිපෝධය. ඒතර එහෙමනම් අපිට ඔන්න ඊළඟ පරිපෝධය තමයි අපි අවධානය යොමු කරන්න ඕන නම් අද්ධාන පරිපෝධය කියන්නේ මොකක්ද කියලා. අද්ධාන පරිපෝධය කියලා කියන්නේ යම්කිසි ගමනක් කෑම සඳහා තියෙන සිත කියලා. ගමන් යෑම කියන කාරණේ කියන්නේ. ඒතර ගමන් යනවා කියලා කියන එක ගමික චිත්තය කියලා කියන එක ඇත්තටම සංසිඳවන්න අපහසු දෙයක්. අංගුත්තර පංචක නිපාතයේ තියෙනවා දුප්පටි විනෝදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ දුප්පටි විනෝදනීය සූත්‍රයේ අවසානට කියනවා uppannam gamiya cittan duppati vinodaniyan කියලා කියනවා. යම්කිසි ගමනක් යන්න ඕනේ කියලා සිතක් පහළ වුත් එහෙම ඒ ගමනක් යන්න ඕනේ කියන සිත දුරු කරනවා කියන එක ටිකක් අපහසුයි කියලා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. විනය පිටකේ පරිවාර පාළිත් අපිට එනවා. දුප්පට විනෝදනයේ කරුණු පහ අපට දක්වනවා මිනි පිටිකේ පරිවාර පාළියේ. ඒ අතර දක්වනවා uppannam gamya cittan duppata vinodaniya. යම්කිසි ගමනක් යන්න කියලා සිතක් පහළ වුණා නම් මේක එකක් දුරු කරන්න, සංසිඳවන්න අපහසු කාරණයක් කියලා කියනවා. ඒ නිසා එහෙමනම් යම්කිසි විදිහකට අපිට ගමනක් යන්න යෙදලා තියෙනවා නම් භාවනා කරන භික්ෂුන් වහන්සේට සිත එකඟ කරන භාවනා කරන්නේ ගමන යාම පිළිබඳ සිත පහළ වෙනවා. ඒ නිසා අපි භාවනා කර්මස්ථානේ දැන් මේ කියන්නේ අතරම දැන් මේක වරදවා වටහ ගන්න එපා. එහෙමනම් භාවනා කරන කෙනා අතරතුර ගමන් යන්න එපා කියලාද මේ කියන්නේ. එහෙම නෙමෙයි. අපි දැන් කමඨහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාවනාවක් අපි මුලින්ම පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ භාවනාව පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනාට තේන ඉදිරියේ ගමනක් යන්න තියෙන යම්සි විදිහකට. ඒ ගමන යන්න තියෙද්දි ඒ ගමනේ යෑම නතර කරලා අපි මේ භාවනාවක කරන්න පටන් ගත්තොත් සමහර ලාවට භාවනාව සමෘද්ධිමත් වෙන්නේ නැහැ. ඒ තමන්ගේ සිතට එනවා තමන්ට මේ යන්න තියෙන ගමන පිළිබඳව කරුණු කාරණා සිතපත් වෙනවා. ආන් ඒ හින්දා අපිට කියනවා ගමීය චිත්තයක් තියෙනවා නම් මේ අත්හන පරිබෝධයක් තියෙනවා නම් ඒ අත්හන පරිබෝධයේ සංසිඳෝදන අපි භාවනාවට යොමු වෙන්නේ කියලා. දැන් ආරණ්‍යක මහානදම් පුරණ කෙනෙකුට උනත් මේ ගමික සිත සංසිඳව ගන්නවා කියන එක ලේසි නෑ කියලා විශේෂ මාර්ගය දක්වනවා. එතකොට සමහර වෙලාවට අපිට අනිවිදයක් එනවා. යම් කිසි තැනක පැවිදි අපේක්ෂකයෙක් ඉන්නවා. මේ පැවිදි අපේක්ෂකයව සේනාසිරට ගෙනගෙන පැවිදි කරගත්තොත් හොඳයි. දැන් එතකොට එහෙම පණිවිඩයක් ආවහම දැන් අපි භාවනා කරගෙන ඉන්නකොට අපිට කල්පනාවට මේ පැවිදි අපේක්ෂකේනා අපිට නැති වෙයි දන්නේ මෙයා ගෙන්න ගත්තා නම් අපිටත් හොඳයි එයාටත් හොඳයි දැන් මේ අදහස අපිට නිතරම පහළ වෙනකොට මේ ගමන යන්න තියෙනවා කියලා භාවනා කරනකොට අපිට අපහසුයි අන්න කියනවා ඒ වාගේ අවස්ථාවකදී පලිබෝධය සිඳගන්න මොකද කරන්නේ? මේ පලිබෝධය සිඳගන්න යන්න. ඒ අදාළ තැනට ගිහිල්ලා පැවිදි අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ පැවිදි අපේක්ෂකයා මොන ගෙදෙලා ඒ පැවිදි අපේක්ෂකයව එක් කරගෙන ඉන්න. එහෙමත් නැත්නම් යම් කිසි තැනකදී Tamanට යම් ප්‍රත්‍යක් ලැබෙනවා කියලා තියෙනවා නම් අපි තුන Tamanට ලැබෙන්න යම් කිසි සිව්පස්සේ සිවුරු ටිකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපිට සිවුරු අඩුයි. අඩු සිවුරු ටික සම්පාදනය කරගන්න අවකාශයක් ලැබිලා තියෙනවා. අන්න ඒ විලාපේදී අපිට කියනවා ඒ ලැබිච්ච ලැබිය යුතු ප්‍රත්‍යක් තියෙනවා නම් ඒ ලැබිය යුතු ප්‍රත්‍ය අපිට ලබාගෙන මේ ගමන්සිත සංසිඳවගෙන ඉන්න කියලා. එහෙම නැත්නම් අපි භාවනා කරනකොට අපිට සිහිපත් වෙනවා නම් අහවල් තැනින් අපිට සිවුරු ටිකක් ලැබෙන්න තිබ්බා. එන්න ගියේ නෑනේ මම. ගියා නම් ඒ සිවුරු ටික අරගෙන ඇවිල්ලා මේ අපිට පහසු වෙන ඉඳ තිබුණා. මෙන්න මේ සිත පහළ වෙනකොට භාවනා කර්මස්ථානේ පරිපූර්ණ වෙදෙන්නේ නෑ. අන්න ඒ නිසා කියනවා ඒ ගමික සිත සංසිඳව ගන්න ඕනේ. ඒ නිසා මේ කටයුතු යමක් යම් ගමනක් ගිහිල්ලා යම් කටයුත්තක් නිම කරන්න තියෙනවා නම් ඒ කටයුතු ටික නිම කරලා ඇවිල්ලා භවනා කරන්න ඉන්නේ. එහෙම කරොත් එහෙම භවනා කමටහන සමෘද්ධමත් කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේකට කියනවා අධහන පරිපූර්ණේ කියලා. එතකොට විශේෂයෙන්ම මේ අංගුත්තර පංචක නිපාතේ මේ දුප්පටි විනෝදනයේ සූත්‍රයේ කියන කරුණු කාරණා ටිකත් ඉතින් කියවලා බලාගන්න එක හොඳයි අපේ පිරිසට. එතකොට සමහර දේක් අපි හිතන තත්ත්වයේ භාග්‍යතුන් වහන්සේ කොච්චර ලස්සනට මේක විස්තර කරලා තියෙනවද කියලා. uppannam patibahana duppata vinoda කියන කියලා කියනවා. අපි යම් කිසි දෙයක් කතා කර කර ඉන්නකොට පිරිසක් එකට කතා කර කර ඉන්නකොට අනිත් කෙනාට යමක් අනිත් කෙනා යමක් කියනකොට ඒ කියන දෙයට මටත් මොනවා හරි අදහසක් කියන්න පුළුවන් කියලා වැටහීමක් තියෙනවා නම් ඒ වචනේ නොකිය ඉන්නවා කියලා කියන එක සංසිඳව ගන්න එක හරි අපහසුයි කියලා කියනවා. ඒක සංසිඳව ගන්න එක අපහසු දෙයක්. ඒතර මෙතනදී අපිට අතර බුද්ධජනන සිද්ධාන්ත වන්නේ මේ අපේ කෙලෙස් හටගන්න ආකාරය. අපිට කෙලෙස් නිසා යම්කිසි යම් යම් කෙනෙක් යමක් ප්‍රකාශයටපත් කරනකොට ඒ දෙයට අපිට වචනයක් කියන්න හැකිනම් උත්තරයක් දෙන්න හැකිනම් ඒ දෙය කීම තුළින් අපිට සියුම් ආස්වාදයක් ඇති වෙනවා. ඒ ආස්වාදය තමයි අපේ කෙලෙස් කියලා කියන්නේ. ඒකට ඒ ආස්වාදේ ලබන්න තමයි අපි යම් කිසි කෙනෙක් යමක් කතා කරනකොට ඒකට වචනයක් අපි කියලා ඒකට එකතු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආස්වාදය අපිට හඳුනා ගන්න අපහසුයක් කියලා. ඒතර ගමන්සිත කියලා කියන්නේ එහෙමයි. යම් කිසි ගමනක් යන්න ඕන කියලා අදහසක් පහළ වුණා නම් අපේ ඒ ගමන සමහර වෙලාවට අපිට ඒ තරම් වැදගත් නැති ගමනක් වෙන්න පුළුවන්. යන්නේ කියන අදහසක් පහළ වුණොත් එතන තමයි අපිට ආස්වාදය තියෙන්නේ. ඒ නිසා අපි ඒ ආස්වාදය හොයාගෙන යන්න කැමතියි. ඒ ආස්වාදයේ පිණිස අදාළ ගමන කිහිල්ල ඉවර වෙලා තමයි අපි කැමති අපේ ඉතුරු කටයුතු යොමු ඒ නිසා ඒ වාගේ තැනකදී අපිට ප්‍රකට වෙනවා අපේ මේ කෙලෙස් හට ගන්න ආකාරය. ඒක අපිට මෙතනදී පරිබෝධයක් බවට පත් වෙන ආකාරයි මේ විශේෂ මාර්ගය අපිට භාවනාවට ගමනක් යන්න කියලා සිතක් පහළ වෙලා තියෙනවා. සිතක් පහළ වෙලා තියෙනකොට මේ තාම භාවනා කමටහන වැඩිච්ච නැති කෙනෙක්. භවනා සම්පතනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. ඒතකොට අපේ සියුම් වශයෙන් මේ ආස්වාදයක් නිසා වෙන කෙලෙස් නිසා වෙන අපි යම්කිසි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගමන යන්නේ නැතුව අපි භවනා කරන් ඉඳගත්තට සමහර වෙලාවට අපේ සිත අපිට පාලනය කරන්න අමාරුයි. හැබැයි යම්කිසි කෙනෙකුට මේක විනෝදනය කරගන්න පහසු වෙනවා. යම්කිසි කෙනෙක්ගේ ගමික සිත සංසිඳව ගන්න පහසු වෙනවා. ඒ බඳු කෙනෙකුට කියන්නේ නැහැ අපි අනිවාර්යයෙන්ම මේ ගමන් සිත කිහිල්ල ඇවිල්ලම ඉඳුවොත් කියලා. එතනදී අපිට කියන්නේ අපිට මේක පලිබෝධයක් නොවේ නම් අපිට මේක සංසිඳවන්න දෙයක් නැහැ. පලිබෝධයක් වෙනවා නම් තමයි ඒක සංසිඳවන්න කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අත්හන පරිපූර්ණයක් කියන්නේ යම්කිසි මාර්ගයක යම්කිසි ගමනක් යව සඳහා වන පරිපූර්ණය කියලා. ත්‍රේ අනුව අපි කතා කරන් තියදුනා අ පලිබෝධ හයක් සාකච්ඡා කරා. අපි නැවත වාරයක් මතක් කරගත්තොත් ආවාසෝච කුලං ලාභු ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධු ගන්තු හොයිද්දිහිති තේදස ආවාස පලිබෝධේ කුල පලිබෝධේ ලාභ පලිබෝධේ ඝන පලිබෝධය තම පලිබෝධය අද්ධාන පලිබෝධය කියන පලිබෝධ හය අපි සාකච්ඡා කරා තියද ඊළඟට අපිට එනවා ඥාති පලිබෝධය කියලා පලිබෝධයක් මෙන්න අපිට ඊළඟට සංසිඳ විය යුතු පරිබෝධයක් අපට ඥාති පරිබෝධය කියලා කියන එක මේක ගිහියයට විද්‍යාවට දෙපාර්ශවයටම භවනාවට තියෙන පරිබෝධයක්. ඥාතීන් කියලා කියන්නේ එක්තරා විදිහට අපිට පරිබෝධයක් බවට පත් වෙනවා භවනා කරද්දී. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගත්තොත් දැන් මෙතන දක්වලා තියෙන අතරම භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් හැබැයි මේක මේ විදිහටම අපිට කිහි පිරිසකට අපිට අදාළ කරන්න පුළුවන්. ඒත් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් අපිට කියනවා විහාරයක ඉන්න තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන්ගේ ඥාතියෙක්. උපාසයන් වහන්සේ තමන්ගේ ඥාතියෙක්. සත්විහාරිකයෙක් තමන්ගේ ඥාතියෙක්. අන්තේවාසිකයා තමන්ගේ ඥාතියෙක්. සමානෝපාධ්‍යායක සමානෝපාධ්‍යායක තමන්ගේ ඥාතියෙක්. සමාන ආචාර්යයක තමන්ගේ ඥාතියෙක්. ඒතර කවුද ආචාර්යයන් වහන්සේ කවුද උපාධ්‍යායන් කියලා කියන්නේ? ආචාර්යයන් වහන්සේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය ධර්ම විනය කියලා දෙන කෙනා. ධර්ම විනය කියලා දෙන කෙනා ආචාර්යයන් කියලා කියනවා. උපාධ්‍යයන් වහන්සේ කියලා කියන්නේ Tamanට කුඩා අනු කුඩා වැරදි පෙන්වමින් Tamanට හිප්පෙන ආකාරي කියලා දෙන කෙනා. එතකොට උපාධ්‍යයන් වහන්සේ කියන එකෙන් අපිට ලැබෙන්නේ ගොඩක් වෙලාවට පැවිදි වෙන වෙලාවේදී උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ලැබෙනවා. ඒත් පැවිදි වෙන වෙලාවේදී අපිට උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ලැබිලා ඒ උපාධ්‍යයන් වහන්සේ අපිට අපේ කුඩා අනු කුඩා අඩුපාඩු පිළිබඳව උදාරක පිළිබඳව කියලා දෙනවා. ඒතර යාට කියන උපාධ්‍යාය කියලා. එහෙම නැත්නම් උපසම්පදා වෙන වෙලාවෙදී උපාධ්‍යායන අංශ කෙනෙක් අපිට ලැබෙනවා. ඒතර උපාධ්‍යාය කියන වචනේ තේරුම වජ්ජා වච්ඡං උපනිජ්ජහයතිටි උපජ්ජහයෝ කියලා කියනවා. වරද නිවැරද අපිට හොයලා වරද නිවැරද පිළිබඳව කරුණාකාරණා අපිට කියලා දෙන කෙනා උපාධ්‍යායන් වහන්සේ කියලා කියනවා. ඒතරේ උපාධ්‍යායන් වහන්සේට අපි අපේ ඥාතියෙක් වික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ කියලා කියන්නේ ඥාතියෙක්. ඒතර තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන්ට ධර්මිනේ කියලා දෙන කෙනා කියලා කියන්නේ ඥාතිය. සද්දි විහාරික කෙනා කියලා කියන්නේ සද්දි විහාරික කියලා කියන්නේ දැන් ආචාර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඉන ශිෂ්‍යයා තමයි සද්දි විහාරික අන්තිවාසික කියලා කියන්නේ. එතකොට ආචාර්යයන් වහන්සේ කෙනෙකුට ඉන්නවා අන්තිවාසික කෙනෙක්. උපාධ්‍යයන් වහන්සේ කෙනෙකුට ඉන්නවා සද්දි විහාරික කෙනෙක්. එතකොට මේ දෙන්නම කියන්නේ සත්‍ය විහාරික අන්තේ වාසිකයන් මේ ආචාර්යපාදයන් වහන්සේලාගේ ශිෂ්‍යයර කියන කෙනා. ඒතර ආචාර්යයන් වහන්සේට තමන්ගේ ශිෂ්‍යයා ඥාතියි. උපාසයන් වහන්සේට තමන්ගේ ශිෂ්‍යයා ඥාතියි. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අපිට දේශනා කරනවා සත්‍ය විහාරිකෝ ආචාර්යම්හි පිතුචිත්තං උපට්ඨපේ සම්පතං. මේ සත්‍ය විහාරිකය අන්තේ වාසිකය තමගේ ආචාර්යයන් වහන්සේ උපාසයන් වහන්සේ කෙරෙහි පියෙක්වා ඒ කල්පනා කරන්න කියලා. මගේ තාත්තා කියලා හිතා ගන්න කියලා. ඒ විදිහට පිසුසිතක් ඇති කර ගන්න ඕනේ. උපාත් ආචාර්යන් වහන්සේ උපාතයන් වහන්සේ තමන්ගේ සත්‍ය විහාරකය කෙරෙහි අන්තේ වාසිකය කෙරෙහි පුත්තචිත්තං උපට්ඨේ තබ්බන්. පුත්‍ර සිතක් උපදව ගන්න කියලා කියන මේ මගේ පුතා කියලා මේ මගේ දරුවා කියලා සලකන්න කියලා. ඒ නිසා ආචාර්යන් වහන්සේට උපාතයන් වහන්සේට තමන්ගේ සත්‍ය විහාරික අන්තේ වාසිකය කියන මේ ශිෂ්‍යයා පුතෙක් වෙනවා ඒ අයට ආචාර්ය පද්දන් වහන්සේ කියන්නේ පියෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතන තවදුරටත් මේ ආචාර උපාධ්‍යාය මත පැහැදිලි කරන දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මෙතනදී අදිමත්තම් තේමු අදිමාත්‍ර ප්‍රේමයක් ඇති කරගන්න ඕන තමන්ගේ ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයෙක් කෙරෙහි අදිමාත්‍ර ප්‍රේමයක් ඇති කරගන්න කියනවා. අදිමාත්‍ර ප්‍රේමයක් කියලා කෙනින් කියන්නේ මේ ලෞකික වශයෙන් තියෙන ලෝභසිතක් උත්පාදනය කරන්න ඕන කියන එක නෙමෙයි. තමන්ගේ ගෞරවයක් හදව ගන්න ඕන. තමන්ගේ පියෙකුට තමන් යම් කිසිසේ සලකනවාද ඒ විදිහට තමන්ගේ ආචාර්යයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට සලකන්න. සමාන උපාධ්‍යාය කියලා කියන්නේ එකම උපාධ්‍යයන් වහන්සේගේ ඉන්න ශිෂ්‍යෝ කිහිප දෙනෙක් ඉන්නවනම් ඒ අයට කියනවා සමාන උපාධ්‍යාය කියලා. සමාන ආචාරික කියලා කියන්නේ එකම ආචාර්යයන් වහන්සේට ඉන්න ශිෂ්‍යෝ කිහිප දෙනෙක් ඉන්නවනම් ඒ ශිෂ්‍යෝ සියල්ලම සමාන ආචාරික කියනවා. ඒතර මම පැවිදි වෙච්ච ගුරුවරයාගේ යටතේම තවත් කෙනෙක් පැවිදිලා ඉන්නවනම් ඒ අපි සමාන උපාධ්‍යායක. මම ඉගෙන ගන්න ආචාර්යයන් වහන්සේට තවත් කෙනෙක් ඉගෙන ගන්නවා නම් අපි දෙන්නා සමාන ආචාර්යයක. ඒතර එහෙමත් අපි ඥාති භාවයක් ඇති වෙනවා. එනිසා විහාරස්ථානික ගත්තොත් ආචාර්ය පාසයන් වහන්සේලා සබ්දි විහාරිකන්තේ වාසිකය සමානෝපාධ්‍යායක සමාන ආචාර්යෙක් කියන අය මේ අය අපි කියනවා ඥාතීන් කියලා. ගෘහයක ගත්තොත්, ගෙදරක ගත්තොත් එහෙම නැත්නම් ගෘහස්ත පුද්ගලයෝ වශයෙන් ගත්තොත් තමන්ගේ මව, පියා සහෝදරයා සහෝදරිය මේ ආදී අය ඥාතීන් බවට පත් වෙනවා. ඒතර භික්ෂුවකට ගත්තහම භික්ෂුවකට තමන්ගේ විහාරස්ථානයේ ඉන්න ආචාර උපාධ්‍යාය සද්දි විහාරිකන්තේ වාසික ආදී පිරිස ඥාතීන් බවට පත් වෙනවා වාගේම අනිත් පැත්තට භික්ෂුවට තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කියන අය ඥාති බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ඥාතීන් පරිබෝධයක් වඩපත් වෙන්නේ කොහොමද? දැන් කලින් අපිට කතා කරා කුල පරිබෝධය කියලා. කුලයන් සමග සමීපව ඇසරෙන ඇසරෙනෙක් පරිබෝධයක් කියනවා. එතකොට එතනදී අපි අර උදාහරණ කතාවකදී එහෙම දැක්කා සාකච්ඡා කරා මේ ස්වාමීන් වහන්සේලා කොයිතරම් කුල සංසර්ගයෙන් අයින් වෙලා වාසය කරාද දැන් මෙතන කියන්නේ එක්තරා විදිහට ඥාති සංසර්ගයක්. හැබැයි ඥාති කියන කෙනා අපිට පලිබෝධයක් බවට පත් වෙන ආකාරයක් අපිට කියනවා. අපි නිරන්තරයෙන්ම ඥාතීන් සමග හොයලා බලලා කරුණු කාරණා කතා කරමින් නිරන්තරයෙන් ඉන්නවනම් ඒක එක්තරා විදිහට කුල පරිබෝධයක් විදිහට පරිබෝධයක් කියලා භාවනාව. දැන් මේ කියන්නේ ඥාති පරිබෝධය බවට පත් වෙන්නේ කොහොමද? මේ ඥාති කවුරු හරි ගිලන් වුණා නම් ඥාතියයි ගිලන් භාවයටපත් වුණා නම් අන්න ඒ ගිලන් භාවයටපත් වෙච්ච ඥාතියා පරිබෝධයක් බවට පත් වෙනවා. ඒ නිසා අනේ ගිලන් වෙච්ච ඥාතීන් පරිබෝධ කියලා කියනවා. ඒකනම් අපිට යම්කිසි විදිහකට ඥාතීන් පරිබෝධයක් වෙලා ඉන්නවා නම් ඒ ඥාතියාගේ පරිබෝධය අපි සිඳලන්නේ <clears throat> කොහොමද ඥාති පරිබෝධය සිඳලන්නේ ඒ ගිලන් වෙච්ච ඥාතියට අපි උපස්ථාන කරනවා ගිලන් වෙච්ච ඥාතියට උපස්ථාන කරලා එයා නිරෝගී භාවයට පත් කරගන්නවා නිරෝගී භාවයට පත් කර ගැනීමෙන් අන්න අපිට ඥාති පරිබෝධය සංසිඳවන්න පුළුවන් එවනම් අපිට භික්ෂුන් වහන්සේ කෙනෙක් ගත්තාම තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තමන්ගේ සත්විහාරිකන්තේ වාසිකයි තමන්ගේ සමානෝපාධ්‍යයක සමානාචාර්යයක මේ කියන හැමෝම <coughs> එක්තරා විදිහට අපිට ගිලන් ඒ අයට උපස්ථාන කරන්න ඕන. ඉතින් අපිට විසුති මාර්ගයේ විස්තර කරමින් දක්වා යම්කිසි <coughs> භික්ෂුවක් තමන්ගේ උපාධ්‍යයන් වහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කරනවා. දිවිහිමියෙන් උපස්ථාන කරනවා කියලා කියන්නේ අපි ඒ උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉන්නවනම් උපස්ථාන කරන්න ඕනේ. අපි දැන් උපාධ්‍යයන් වහන්සේ ළඟ නැහැ වෙන තැනක නම් ඉන්නේ. එතකොට උනත් අපි අපි පැත්තකනේ ඉන්නේ දැන් ඉතින් ළඟ ඉන්න කට්ටිය බලාගෙන ඉන්නේ. පියන්න ඕනේ නැහැ නේ කියලා අපහරින්න බෑ. උපාදයන් වහන්සේ අසනීපයි කියලා අපිට දැන් ආරංචි වෙනවා නම් අපි ගිහිල්ලා වල උපස්ථාන කරන්න ඕනේ නේදකට. Taman ළඟ නෙමෙයි නම් ඉන්නේ ඉන්න තැනකට ගිහිල්ලා උපස්ථාන කරන්න ඕනේ. අනුපාදයන් වහන්සේ නිසා දිවිහිමියෙන් උපස්ථාන කරන්න ඕනේ. ඒ වගේම ප්‍රවෘජා ආචාර්ය කෙනෙක් ප්‍රසම්පදා ආචාර්ය කෙනෙක් නම් ඒ දිවිහිමියෙන් උපස්ථාන කරන්න ඕනේ කියලා. ප්‍රෞජාචාර්ය කෙනෙක් කියලා කියන තමන් පැවිදි කරපු කෙනා උපාධ්‍යයන් වහන්සේ හැරෙන්න තමන් පැවිදි කරන සමහර ලාවට වෙන කෙනෙක් ඉන්න පුළුවන්. සමහර ලාවට අපි අපිට ගුරුහරුකම් දෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. නමුත් උන්වහන්සේ පැවිදි කරන්නේ උන්වහන්සේ වෙන වැඩිහිටි කෙනෙක් දෙන්නගෙන ඒ වැඩිහිටි කෙනා තමයි පැවිදි කරන්නේ. එතකොට වැඩිහිටි කෙනා පැවිදි කරපු කෙනා උපාධ්‍යාය වෙනවා. අර පැවිදි කරන්න යොමු කරපු කෙනා ප්‍රෞර්ජ ආචාර්ය කෙනෙක් වෙනවා. අන්න උන්වහන්සේටත් තමන්ට මේ ශාසනයට එල්ල කරපු උපකාරය නිසා දිවිහිමින් උපස්ථාන කරා. අපි එතනින් අයින් වෙලා ගියා. අපි දැන් වෙන තැනක ඉන්නේ. ඒ ආචාර්යන් වහන්සේ ළඟ නෙවෙයි අපි ඉන්නේ. හැබැයි කියනවා අපි ආචාර්යන් වහන්සේ ඉන්න තැනකට ගිහිල්ලා ඒ ආචාර්යන් වහන්සේට උපස්ථාන කරන්න ඕනේ කියනවා දිවිහිමින්. උපසම්පදාවේදීත් එහෙමයි. සම්පදාවේදී උපසම්පදා කර්ම වාක්‍ය කියන කෙනෙක් ඉන්නවා නම් කර්ම වාක්‍ය කියන ස්වාමීන් වහන්සේට කියන උපසම්පදා ආචාර්යන් කියලා. එතකොට අපිට උපසම්පදා කර්ම වාක්‍ය කීමෙන් තමයි අපේ උපසම්පදාව ලැබෙන්නේ. ඒ නිසා අන්නේ උපසම්පදා කර්ම වාක්‍ය කියපු උපසම්පදා ආචාර්යයන් වහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කරන්න කියලා කියනවා. ඊළඟට ඒ උපාධ්‍යයන් වහන්සේ තමන්ගේ සද්දවිහාරිකයට ආචාර්යයන් වහන්සේ තමන්ගේ අන්තේවාසිකයට ඒ විදිහට දිවිහිමියෙන් උපස්ථාන කරන්න ඕනේ. දැන් අපි කියවා උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයව පුත්ත චිත්තං උපට්ඨපෙසති දරුවෙක් වාගේ සිතක් ඇති කරගෙන සලකන්න ඕනේ. ඒ වගේම තමයි සද්විහාරික අන්තිවාසිකය තමන්ගේ ආචාර උපාදයන් වහන්සේලාට පිතුචිත්තම් උපට්ඨපෙසති. ඒක් වාගේ සලකලා උපස්ථාන කරන්න කියලා කියනවා. මේ නිසා අර ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයා මම පැවිදි කරපෙන්නානේ. දැන් ඉතින් එයා පැවිදි කරා. දැන් ඉතින් එයා ධර්මිනේ ඉගෙන ගත්තා. ඒ නිසා කැමැති විදිහකට ඉඳී කියලා අතහැරලා දාන්න බෑ කියනවා. එයා අසනීප වුණොත් එහෙම ඊළඟ භාවයටපත් වෙනවා. දිවිහිමින් උපස්ථාන මේ නිසා මේ ආචාර්යපාතයන් වහන්සේලා සහ සද්දවිහාරිකාන්ති වාස කියන මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ බොහෝම ශක්තිමත් සම්බන්ධතාවයක් විදිහට ගුරුවරයා ශිෂ්‍යයාට උපස්ථාන කරන්න ඕනේ ගිලන්නොත් දිවිහිමිය ශිෂ්‍යයා ගුරුවරයාට උපස්ථාන කරන්න ඕනේ ගිලන්නොත් දිවිහිමිය මීට අමතරව ඉන්නවා ආචාර්යයන් වහන්සේලා අන්තේවාසිකාය නිස්සය ආචාර්ය උද්දේශාචාර්ය කියලා නිස්සය ආචරී කියලා කියන්නේ අපිට යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් උපසම්පදාවෙන් වස් උපසම්පදා ලබලා එතන ඉඳලා වස් පහක් සම්පූර්ණ වෙලා නැහැ. වස් පහක් සම්පූර්ණ වෙනකන් අපි යම්කිසි ගුරුවරයෙක් ළඟ ඉන්නේ. ඒ ගුරුවරයා ළඟ අපි ගුරුවරයාගේ ශිෂ්‍ය භාවයටපත් වෙන්න ඕනේ. ඒ ශිෂ්‍ය භාවයටපත් වෙන අපි කියනවා නිසලාපා ගන්න. ඒ නිසා යම් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා නිසක් ලබාගෙන ඉන්නවා නම් ඒ නිශ්‍රයාචා ඒ ගුරුවරයාට කියනවා නිශ්‍රයාචාර්ය කියලා ඒ ශිෂ්‍යයාට කියනවා නිශ්‍රය අන්තිවාසික කියලා. එතකොට යම්කිසි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා වරලා නිසාරගෙන ඉන්නවා නම් අර නිශ්චය අන්තිවාසිකයා තමගේ නිශ්චය ආචාර්යයන් වහන්සේට ඒ නිස අරගෙන ඉන්න කාලය තුරාවට උපස්ථාන කරනවා. Taman මේ ආචාර්යයන් වහන්සේගේ නිස අරගෙන ඉන්නවා නම් අපි නිස අරගන්නවා ආචාරියෝ මේ බන්තියකෝ වී ආයස්මතු නිස්සාය වච්ඡාන් කියලා. ස්වාමීනි මට ආචාර්යන් වහන්සේ කෙනෙක් වෙන්න මම ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන හික්මෙනවා කියලා. මේ විදිහට නිසක් අරගන්න. මේ නිසක් අරගෙන ඉන්නවා නම් යම් කිසි ගුරුවරයෙක්ගෙන් අපිට තියෙනවා අන්න ඒ ගුරුවරයාගෙන් නිසා අරගෙන ඉන්න කාලේ පුරාවට ප්‍රස්ථාන කරන්න කියලා කියනවා. නිස සංසිඳ කරගත්තා නම් පටිපස්සමනේ වුණා නම් එතන ඉඳලා උපස්ථාන කරේ නැති වුණාට විනයානුකූල වරදක් නැහැ. හැබැයි අපිට කියනවා පුළුවන් නම් ඉන් ඉදිරියටත් ප්‍රස්ථාන කරගන්න. එනිසා ඉන් ඉදිරියට උනත් ගණේශ ආචාර්යයන් වහන්සේ ගිලන් වුණොත් අපි උපස්ථාන කරන එක තමයි අපේ යුතුයකම වෙන්නේ කියලා කියනවා. ඒක විනයානුකූල අවශ්‍යතාවයේ සංසිඳනවා කියලා කියන නිසපටිපස්සම්බනේ වුණා. උපදේශාචාර්ය කියලා කියන්නේ අපි පෙළාට කතාව ඉගෙන ගන්න කෙනා. අපි ත්‍රිපිටකය ඉගෙන ගන්න කෙනා. කොට ත්‍රිපිටකය ඉගෙන ගන්න අපිට උගන්වන ගුරුවරයෙක් කියන උපදේශාචාර්ය. එතකොට ඒ ඉගෙන ගන්න ශිෂ්‍යයාට කියන උද්දේශ උද්දේශාන්තේ වාසක කියලා. ඒතර උද්දේශ ආචාර්යන් වහන්සේ ළඟින් අපි ධර්ම විනය ඉගෙන ගන්න යම් තාක්ත ඒ ධර්ම විනය ඉගෙන ගන්න කාලය පුරා අපට මේ ඉගෙන ගන්න ශිෂ්‍යයා උපස්ථාන කරන්න ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ උපස්ථාන කරන්න බැඳීමක් නැහැ. හැබැයි කියනවා ඒත් පුළුවන් නම් ඒ තාක් විකට උපස්ථාන කරාට කමක් නැහැ. කරන එක තමයි හොඳ පුළුවන් නම්. හැබැයි එහෙම නැහැ කියලා කමක් නැහැ කියලා කියනවා. ඒ සමානාචාරික කියන අයත් එහෙමයි. අපිට එකට එකතු වෙලා එක ගුරුවරයෙක්ගෙන් හික්මිලා ඉගෙන ගන්න ඉන්නවා නම් ඒ ඉන්න අතරතුරදී තමන්ගේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙක් කියලා හඳුනොත් එයාට ප්‍රස්ථාන කරන්න ඕනේ. එහෙම නැත් ඒ එකට ඉන්නේ නැතුව වෙන වෙලා ඉන්න තැනකදී තමන්ගේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙක් කියලා හඳුනනට උපස්ථාන නොකරා කියලා අපිට විනයානුකූල වැරද්දක් නැහැ. හැබැයි කරනවන් නම් ගිහිලා අපි උපස්ථාන කරන්න ඕනේ. එතන මෙන්න මේ විදිහට යම් කිසි විදිහකට මේ කියන ආචාර්යපාදයන් වහන්සේලාට සත්විහාරික අන්තේවාසිකයට යම් විදිහකට උපස්ථාන කරන්න වෙනවා නම් ගිලන් වෙලා ගිලන් උපස්ථානයක් කරන්න වෙනවා නම් ආන් ඒක ඥාති පරිපූර්ණයක් බවට පත් නබහව. එනිසා භාවනා කමඨහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනා බලන්න තමන් කවුරුත් කාට හරි ගිලන් වෙලා උපස්ථානයක් කරන්න තියෙනවා නම් ඒ උපස්ථානේ කරලා ගිහිල්ලා භාවනා කරන්න කියනවා. එහෙම නැත්නම් උපස්ථානේ අතහැරලා ඉවරලා ගිහිල්ලා භාවනා කරන එක සුදුසු සුදුසු නෑ කියලා කියනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා නෑදෑයන්ටත් උපස්ථාන කරන්න අවශ්‍ය වෙනවා. මේක මේක කියන්නේ මෙතනදී කතා කරන්නේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් තමන්ගේ නෑදෑය ගැන. දැන් ගිහි පුද්ගලයාගේ පැත්තෙන් තමන්ගේ නෑදෑයන්ට උපස්ථාන කරනවා කියන එක මෙතනදී විනයානුකූල අවශ්‍යතාවයක් විදිහට කතා කරන්නේ නෑ. ඒතර අපිට විනයානුකූල අවශ්‍යතාවයක් නෑනේ. ගිහි ගෙදරේ ඉන්න කෙනෙක් තමන්ගේ තාත්තා තමන්ට සලකන්න ඕනේ කියලා කියන එක අපිට විනයානුකූලව නෙවෙයි ඒක ධර්මානුකූලව කළ යුතු දෙයක්. ඒ නිසා ඒක කරගන්න ඕනේ. ඒ නිසා ඒක පිළිබඳව අපිට විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැබැයි භාවනාවක් කරන කෙනෙකුට අපි දැනගන්න ඕනේ එහෙමනම් මගේ අම්මා තාත්තා අසනීපයි නම් අම්මා තාත්තට සලකලා ප්‍රස්ථාන කරලා ඉවර වෙලා තමයි භාවනාව ආරම්භ කරන්නේ තමයි කරන්න සිද්ධ වෙන වඩාත් වැදගත් දේ. එහෙම නැත්නම් ඒක සුදුසු නැහැ. හැබැයි එතනදී අපිට විනයානුකූලව මොකද්ද කොහොමද කරන්න පුළුවන් නැත්තේ කියලා අපිට හොයන්න දෙයක් නැහැ. ගිහි ගෙදර ඉන්න කෙනෙකුට උපස්ථාන කිරීමට අදාළ විනයක් හික්මීමක් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැති නිසා ශික්ෂා පදාදියක්. හැබැයි භික්ෂුන් වහන්සේට එහෙම නැහැ. භික්ෂුන් වහන්සේලාට තමන්ගේ නෑදෑයන්ට උපස්ථාන කරන්න වෙනවා නම් ඒ නෑදෑයන්ට උපස්ථාන කරද්දී අන්න එතනදී අපිට තියෙනවා යම්කිසි විනය පිළිපැදීම. අම්මා තාත්තා කියන දෙන්නට අම්මා තාත්තා කියලා දෙන්නට භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා හරියට උපාසයන් වහන්සේට ආචාර්යන් වහන්සේට වාගේ ප්‍රස්ථාන කරන්න කියලා. තමන්ගේ අම්මට, තමන්ගේ තාත්තට, තමන්ගේ උපාසයන් වහන්සේට කරන විදිහට උපස්ථාන කරන්න කියනවා. හැබැයි උපාසයන් වහන්සේට විදිහට උපස්ථාන කරන්න කියවට අම්මට අපිට බෑ මේ විදිහට කරන්න. අම්මට අපිට බෑ අම්මව නාවලා කරලා මේ දේවල් කරනකොට අම්මව අතපත ගෑම අපිට ස්ත්‍රියක් අතපත ගෑම කියන එක භික්ෂුන් වහන්සේ කෙනෙකුට විනයම් පුරෝසුසුනේ. ඒ නිසා මව සම්බන්ධයෙන් කියන මවට උපස්ථාන ප්‍රතිපද ඒ සඳහා සුදුසු කෙනෙක්ව යොදාගෙන හැබැයි Taman ඊදී අවධානයෙන් සංවිධානය කරලා කරන්න කියලා. පියා සම්බන්ධයෙන් හැබැයි එහෙම කතාවක් නැහැ. Tamanගේම සියතින් Taman පියාට උපස්ථාන කරාට කමක් නැහැ ඒක කරන්න කියලා කියනවා. එතනදිත් කියන සමහර වෙලාවට අම්මා තාත්තා දෙන්නා රටේ රජුරුව වෙන්න පුළුවන්. රටේ රජුරවන්ට ගිලන් වුණාම අපි ගිහිල්ලා වෙරළ උපස්ථාන කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට ඕනි තරම් අය උපස්ථාන කරන් දිනනවා. හැබැයි රටේ රජුරු තමන්ගේ පුතා පුතා කියනවා නම් ඒ රජතුමා කියනවා නම් අනේ මගේ මගේ පුතා අපිට මේ කියන්නේ මේ වික්ෂුණාස්ගේ තාත්තා රටේ රජුරු වික්ෂුණාස්ගේ තාත්තා රටේ රජුරු සා ඕනතරම් උපස්ථාන කරන්න බෙහෙත් හේත් කරන්න පැත්තේ ඉන්නවා හැබැයි රජතුමා කියනවා අනේ මගේ පුතා ඇවිල්ලා මට මේ බෙහෙත් ටිකක් දෙනව නම් මට හොඳයි කියලා. ඉතින් මගේ පුතා ඇවිල්ලා මට උපස්ථානයක් කරනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ වික්ෂුන් වහන්සේට කියනවා තමන්ගේ තාත්තා අම්මා රාජ්‍යයේ හිටියා කියලා අතහරින්න බෑ. රාජ්‍යයේ හිටියත් තමන්ගේ තාත්තා අම්මට ගිහිල්ලා ප්‍රස්ථාන කරන්න කියලා කියනවා. ඒ නිසා මව්පියන්ට උපාධ්‍යයන් වහන්සේට වාගේ ප්‍රස්ථාන කරන්න කියලා කියනවා. රාජ්‍යයේ හිටියා කියලා කරන්න කියලා කියනවා. ඉතින් එතනදී අම්මට තාත්තට ප්‍රස්ථාන කරනකොට තමන්ට උපස්ථානයට බෙහෙත් හේත් දෙන්න අවශ්‍යයි නම් ඒ බෙහෙත් හේත් Tamanට ඒ අම්මා තාත්තා ගාව බෙහෙත් හේත් නැත්නම් Taman ගාව තියෙනවනම් Taman ගාව තියෙන එකක් දුන්නට කමක් නැහැ කියලා කියනවා. Taman ගාවත් නැත්නම් අම්මා තාත්තා ගාවත් නැත්නම් පින්දපාතේ ගිහිල්ලා හරි බෙහෙත් හේත් ටික හොයාගෙන උපස්ථාන කරන්න ඕනෙම කියලා කියනවා. අනේ ඉතින් අපිට දෙන්න බෙහෙතක් නැහැ කියලා අපහරින්ද බෑ කියලා කියනවා. එනිසා අම්මට තාත්තට උපස්ථානයේදී මේ විදිහට අපි පිළිපදින්න ඕනේ. හැබැයි සහෝදර සහෝදරයන්ට උපස්ථානීට අපිට කියනවා සහෝදර සහෝදරයන්ටත් අපිට උපස්ථාන කරන්න පුළුවන්. හැබැයි ඒ ඒ අය සතු බෙහෙත් ඒ ඒ අය සතු බෙහෙත් යොදලා ඒව සකස් කරලා දුන්නට කමක් නැහැ. එහෙම නැතුව එයාලගාව බෙහෙත් නැත්තම් කියනවා තමන්ගාව තියෙන බෙහෙත తాවකාලිකව ඒගොල්ලන්ට දෙන්න කියලා කියනවා. එවනත අපිට තමන්ගාව තියෙන බෙහෙත ඕනෙ ඕනෙ විදිහට සහෝදර සහෝදරයන්ට බෙහෙත් කරන්න දෙන්න බෑ. දෙනකොට තමන් ගාව තියෙන බෙහෙත తాවකාලිකව දෙන්න කියලා කියනවා. ආපහු එයාලා ගෙනල්ලා දුන්නොත් අරගන්න. හැබැයි දුන්නේ නැත්නම් අය ඉල්ල ඉල්ල යන්නත් එපා. තමන්ගේ සහෝදර සහෝදරයන්ට බෙහෙත් කරනකොට ප්‍රස්ථාන කරනකොට ඒ අය ගිලන් වෙලා නම් ඒ අය ගාව බෙහෙත් දෙනවා නම් ඒ බම අපි සකස් කරලා බෙහෙත් කරාට කමක් නැහැ. ප්‍රස්ථාන කරාට කමක් නැහැ. එයාලා ගාව බෙහෙත් නැත්නම් භික්ෂුන් වහන්සේ ගාව තියෙන බෙහෙත් ටික తాවකාලිකව දෙන්න. తాවකාලිකව දෙන්නේ ආපහු දුන්නොත් ගන්නවා කියන බලාපොරොත්තු. ස දුන්නොත් ගන්න දුන්නේ නැත්තම් අතහැරලා දාන්න. ආපහු ඉල්ලන්න යන්න පා කියලා කියනවා. හැබැයි සහෝදර සහෝදරයන්ට උපස්ථාන කරනකොට අපි ඊළඟට බලන්න ඕන දේ තමයි ඒ සහෝදරයාගේ එරිඳ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සහෝදරියගේ ස්වාමි පුරුෂයා ඉන්න පුළුවන්. ආන් ඒ වාගේ අවස්ථාවකද කියනවා ඒ සහෝදරයාගේ බිරිඳ කියලා කියන්නේ නැත්නම් සහෝදරියගේ ස්වාමි පුරුෂයා කියලා කියන්නේ අපේ ඥාතියෙක් නොවෙන්න පුළුවන්. අපේ ඥාතියෙක් නෙමෙයි නම් එහෙම කෙනෙකුට අපිට බෙහෙත් දෙන්න බෑ. ඒතර අපේ ඥාතියෙක් නොවන කෙනෙකුට අපිට බෙහෙත් දෙන්න බෑ. ඒ නිසා හැබැයි අපේ අපිටම අපේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා ගිලන් වෙලා එයාට බෙහෙත් නැහැ. දැන් අපි ගාව තියෙන බෙහෙත් ටික අපිට එයාට දෙන්න බෑ ඥාතියෙක් නොවන නිසා. ඒ නිසා ඒ වගේ වෙලාවට කියන හැබැයි මගේ සහෝදරිය මගේ ඥාති සහෝදරියට දෙන්න කියලා කියන නොවේ ස්වාමි පුරුෂයාට මේ බෙහෙත් ටික දෙන්න කියලා. ඒ නිසා මේ විදිහට සහෝදරිය හරහා බෙහෙත් ටික දුන්නොත් අපිට වේණියානුකූලව වරදක් නැහැ කියලා කියනවා. සහෝදරයේ බිරිඳ සම්බන්ධනොත් මේ විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒ අයගේ දරුවෙක් ඒ අයගේ දරුවා කියලා කියන්නේ අපේ ඥාතියෙක් බවට පත් වෙනවා. එයි මේ හැමතැනකදී මේ ඥාතිය කියන ඥාති සම්බන්ධතාවයනේ ලේ සම්බන්ධතාවය. දැන් අපේ සහෝදරෙක් සහෝදරියක් කියලා කියන අපේ ලේ ඥාතියෙක් කියලා කියන එකයි. හැබැයි සහෝදරයා සහෝදරිය විවාහ වෙච්ච කෙනා අපේ ලේ ඥාතියෙක් නොවෙන්න පුළුවන්. යම් හේකින් ලේ ඥාතියෙක් නම් ඒක තමයි නෑ. ලේ ඥාතියෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ අයට දරුවෙක් ලැබුණොත් ඒ ලැබෙන දරුවා ලේ ඥාතියෙක් බවට පත් වෙනවා. ඒකට අන්නේ දරුවට ප්‍රස්ථාන කරාට කමක් නෑ. මෙන්න මේ විදිහට ඥාති යම් කිසි කෙනෙක් ගිලන් බවට පත් වෙලා ඉන්නවා නම් මෙන්න මේ ගිලන් බවට පත් වෙච්ච ඥාතීන්ට අපි උපස්ථාන කරන්න ඕනේ. ඒක අපිට ඥාති පරිබෝධි බවට පත් වෙනවා. නිසා භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනා විමසලා බලන්න ඕනේ. තමට ඥාති පරිබෝධයක් තියෙනවා නම් ඥාති කවුරු හරි කෙනෙක් අසනීපයෙන් ඉන්නවා නම් ගිලන් වෙලා ඉන්නවා නම් ඒ අයට අවශ්‍ය උපස්ථාන ආදී කරලා ඒ ගිලන් භාවයෙන් නැගී සිටියට පස්සේ තමයි අපි භාවනාව ආරම්භ කරන්න සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් අපිට භාවනාව සමෘද්ධපත් කරගන්න බැරි වෙන්න පුළුවන්. එයනොත් කතා කරන්න යෙදුනේ දැන් පලිබෝධ දස පලිබෝධයන් අතරේ අපි සාකච්ඡා කරා ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉත්‍හිති තේදස කියලා ආවාස පරිබෝධේ කතා කරා කුල පරිබෝධේ ලාභ පරිබෝධේ ධන පරිබෝධේ සම පරිබෝධේ අද්ධාන පරිබෝධේ සහ ඥාති පරිබෝධේ කියලා පරිබෝධ අපි හත සාකච්ඡා කළා ඉවරයි. ඉතින් අපිට තව තියෙනවා පරිබෝධ තුනක් කතා කරන්න තියෙනවා. ඒ අනුව අටවෙනි පරිබෝධය තමයි අපිට කියන්නේ ආබාධ පරිබෝධය කියනවා. ඒතර ආබාධ පරිබෝධය කියන්නේ යම්කිසි රෝගයක්. දැන් භාවනාවක් ආරම්භ කරන බලාපොරොත්තු යෝගාවචරයට දැන් සුව කරගත යුතු යම්කිසි අසනීපයක් තියෙනවා නම් Taman පෙළෙන රෝගයක් තියෙනවා නම් තමන්ගේ රෝගය Tamanට පරිබෝධයක් භාවනාවක් ආරම්භ කරන්න අපහසුයි. ඒ නිසා අපිට කියනවා මේ තමන්ගේ රෝගය සංසිඳවගෙන ආබාධ පරිබෝධය සංසිඳවගෙන භාවනාව ආරම්භ කරන්න ඕනේ. එහෙම කරොත් අපිට භාවනාව සමෘද්ධිමත් කරගන්න පහසු වෙනවා. එහෙනම් කොහොමද Pali Bodhi සිඳගන්නේ? තමන්ට යම්කිසි ඖෂධයක් ලබාගෙන තමන් සුවපත් භාවයටපත් වෙනවා. දැන් මෙතනදී අපි බොහෝම අවධානය තියාගන්න දෙයක් තියෙනවා. සමහර ආබාධ දින අපිට බෙහෙත් දීලා හොඳ කරන්න අපහසුයි. බොහෝ කාලයක් බෙහෙත් දෙනවා බෙහෙත් දෙනවා බෙහෙත් කරනවා නමුත් හොඳ වෙන්නේ නැහැ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ගත්තාම සමහරලාට අපි දන්නා ප්‍රායෝගික භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට ඒ අය යම් යම් ආබාධ වලට දීර්ඝ කාලයක් තිස්සේ වෙදකම් කරනවා බෙහෙත් කරනවා. ඉතින් හොඳ වෙන්නේ නැහැ. ඒතර අපිට කියනවා නේද මට භාවනාවක් කරගන්න විදිහක් නැහනේ. අපිට මේ මෙච්චර මේ මේ අලුතෝද අපිට පොන්දේ අමාරුව තියෙනවානේ, කකුල් අමාරුව තියෙනවානේ, බිම ඉඳගෙන ඉන්න බෑනේ, පරයන්කක් ගහගන්න බෑනේ. ඒතර මේ විදිහට සමහර වෙලාවට කියනවා. දැන් එහෙම බොහෝ කාලයක් බෙහෙත් සෙත් කරලත් හොඳ වෙන්නේ නැති රෝගයක් නම් එතනදී අපිට කියන්නේ නැහැ භාවනාවක් ආරම්භ කරන්නේ නැතුව ඉන්න කියලා. එබඳු කෙනෙක් ගැන අපිට කියනවා කීප දවසක් බෙහෙත් කරලා වෙරලා හොඳ කරන්න බැරි නම් තමන්ට අවවාදයක් කරගන්න කියනවා. තමන්ට ගර්හා කරගන්න කියනවා. කොහොමද? කියනවා මම නුඹේ දාසයෙක් නෙමෙයි. මම අනාදිමත් සසර පුරාවටම නුඹ පෝෂණය කිරීම තමයි කරේ. ඒ පෝෂණය කර කර මම දුකටපත් වුණා, දුක් විඳා. ඒ නිසා දැන් මෙතනින් ඉදිරියට මම තවදුරටත් මේ නුබෝ පෝෂණය කිරීමෙන් දුක්ඛිත වෙන ඉඳලා බෑ සමම් භාවනාව. ඒ නිසා තමන්ට පරිබෝධයක් වශයෙන් තියෙන මේ ආබාධය සංසිඳවල ඉවර වෙලා භාවනා කරන්න ඉන්නේ නැතුව ඒ පරිබෝධයේ ඒම තිබුණා කියලා එක අපහැරව දාලා භාවනාවට ඉක්මෙන්න කියලා. ත්‍රිවිධයට අපි යම්කිසි ආබාධ පරිබෝධයක් තියෙනවා නම් ආබාධ පරිබෝධයත් සංසිඳව ගන්න ඕනේ භාවනා කරන්නේ. ආබාධ පරිබෝධය සංසිඳව ගන්නවා කියන එකෙන් කියන්නේ ලෙඩේ හොඳටම හොඳ කරලා භාවනා කරන්න පටන් ගන්න ඕනේ නෙමෙයි. දැන් පොඩි උණහිම් පිරිස්සාවක් හැදිලා. ඒතර මේ උණහිම් පිරිස්සාව තියෙද්දි අපිට භාවනාව කරන්න අපහසුයි. එහෙමනම් උණහිම් පිරිස්සාව ටිකට බෙහෙත් ටිකක් අරගෙන දවස් කිහිපකින් හොඳ වෙන්න පුළුවන්. ඊට පස්සේ භාවනාව පටන් ගන්න. දැන් මේක භික්ෂුන් වහන්සේලට විතර නෙවෙයි ගිහියට හැමෝටම අදාළයි. අපි සමහර හැමෝටම සමහර වෙලාවට පොඩි උණහිම් පිරිස්සාවක් නිසා අපිට භාවනා කරන්න ඉඳගෙන එක විදිහකට ඉන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාව ටිකට බෙහෙත් ටිකක් අරගෙන හොඳ වෙලා භාවනා කරන එක තමයි හොඳ. හැබැයි සමහර ආබාධ තියෙනවා අපිට ඒකට කොච්චර කරත් හොඳ කරගෙන අපිට කරන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවට ආබාධේ පැත්තකින් කියලා ආබාධේ අමතක කරලා අපි භාවනා කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කතා වස්තුව ගත්තොත් චක්කුපාල ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අවුරුදු 5ක් යනකම් භාග්‍යතුන් වහන්සේ සමීපයේ තමන් ගුරුවරුන් සමීපයේ ඉගෙනගෙන සමනහන්සේ වැඩම කරනවා තවත් පිරිසක් එක්ක බණ භාවනා කරනවා. බණ භාවනා කරන ටික කාලයක් යනකොට තමන්ගේ ඇස් දෙකේ ආබාධයක් ඇති වෙනවා. ඉතින් ඇස් දෙකේ ආබාධය ඇති වෙනකොට උන්වහන්සේ වෙදෙක් ළඟට ගිහිල්ලා මේ වෙද මහත්මයාගේ බෙහෙත් අරගන්නවා. හැබැයි මේ චක්පාල ස්වාමීන් වහන්සේ නේසජ්ජිකාංග කියන දුතාංගේ සමාදන් වෙලා ඉන්නේ. නේසජ්ජිකාංග කියන දුතාංගේ සමාදන් වෙලා ඉන්න නිසා උන්වහන්සේ කවම කවදාකවත් අය දිගහැරලා සැතපෙන්නේ නැහැ. නිදාගන්නේ නැහැ. එහෙම නැතිව තමයි Tamange බණ භාවනා කටයුතු කරන්නේ. ඉතින් අර වෙද මහත්තයා ඇහැට දාන්න බෙහෙත් දෙනවා නස්නයක් දෙනවා. නස්නයක් කියන්නේ මේ නහයෙන් ඇතුළට දාගන්න නස්න කිරීමක්. ඒතර මේ නස්න කිරීම කරන්න අවවාදයක් දෙන මේක කරන්න ඕනි කය දිගහැරලා මේ නිදාගන්න. නමුත් මේ ස්වාමීන් වහන්සේ නේසජ්ජිකාංගේ සමාදන් වෙච්ච නිසා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගන්නවා මගේ ඇස් දෙක නැති වුණත් මම මගේ කය දිගහරින්නේ නැහැ. කායි දිගහරින්නේ නැතුව තමයි මම මගේ බහ අවසන් කියන්නේ. ඉතින් මේ නැස්නේ නිසා හිතගෙනම කරනවා S2 හොඳ වෙන්නේ නැහැ. වේදමාත්‍ය බලනවා මේ S2 දැන් නම් හොඳ වෙන්න කාලේ. ඒ නිසා අහනවා ස්වාමිනිය ඔබ වහන්සේ මේ නැස්නේ හරියට කරනවද? ඉතින් උන්වහන්සේ නැස්නේ කරනවා. හැබැයි උන්වහන්සේ දිගහැරලා කාය දිගහරින්නේ නැහැ. සෝ දවසක් වේදමාත්‍ය ඇවිල්ලා බලනවා මේ නැස්න කරන තැන බලනකොට තමයි නිදා ගන්න ඇඳක් ප්‍රකට වෙන්නේ නැහැ. ඇඳ කෙලින් කරලා තියලා ඉඳ ගන්න ආසනයක් විතරයි තියෙන්නේ. ඉන්දි කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඇස් දෙක බේර ගන්න ඕන නම් ඔබ වහන්සේ නිදා ගන්න ඕනේ. නිදාගෙන අස්නේ කරන්න ඕනේ. එහෙම නැතුව ඔබ වහන්සේ මේ ඉඳගෙන අස්නේ කරොත් ඔබ වහන්සේගේ ඇස් දෙක නම් හොඳ කරන්න බෑ. ඉතින් චක්කපාල ස්වාමීන් වහන්සේ අවවාදයක් කරගන්නා මගේ අනාදිමත් සසර පුරාවට මම මගේ ඇසුන් නොයෙක් විදිහට ආරක්ෂා කරගන්න කියලා. ඇති ඒ නිසා තමන්ගේ භාවනාවට තමන්ගේ ප්‍රතිපත්තියට තමන් බාධා පමුණුව ගන්න. ඇති දැන් මේ කාලේ ඉදිරියට තියෙන අපිට මේ ප්‍රතිපත්තිය සඳහා සමග S2 මට නැති වුණත් S2 මට නොපෙනුණත් මම ඉදිරියටත් නිදා ගැනීමක් කරන්න නැතුව මේ මගේ භාවනා විදිහට කරනවා කියන අදිෂ්ඨානයක් කරගන්නවා. ඒ උන්වහන්සේ අදිෂ්ඨානයේ හේතුව අඛණ්ඩව මේ සජ්ජිකව ඉඳගෙන අන භාවනා කරනවා. උන්වහන්සේගේ සඳහන් කරන තින් අතීත పూర్ව කර්ම විපාකයේ යෙදෙනවා. ඒ කර්ම විපාකයත් එක්ක උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වීම සමගම දෙක අන්ධ වෙනවා කියලා කියනවා. ඒ නිසා ආබාධයේ සියල්ලෙන් සියල්ල හොද කරලා ඉවරලා භාවනා කරන්න හිටියොත් භාවනාවට Taman කල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා කෙටි කාලයකින් සුව කරගන්න පුළුවන් ආබාධයක් නම් ඒ ආබාධය සුව කරගෙන භාවනාව ආරම්භ කරන්න. හැබැයි කෙටි කාලයකින් සුව වෙන්නේ නැති ආබාධයක් නම් එහෙමනම් ඒබඳු අවස්ථාවකදී අපට කියනවා ඒ ආබාධය සුව කිරීම කියන එක පැත්තකින් කියලා භාවනාව ආරම්භ කරාට කමක් නැහැ කියලා කියනවා. ඉතින් මේකට කියනවා ආබාධ පරිපෝධය කියලා. ඉතින් ඊළඟ පරිබෝධය තමයි ග්‍රන්ථ පරිබෝධය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලාට භාවනාවට තියෙන ඊළඟ පරිබෝධයක් තමයි ග්‍රන්ථ පරිබෝධය. ග්‍රන්ථ පරිබෝධය කියලා කියන්නේ ඇත්තටම පර්යාප්තිය පරිහරණය කිරීම කියලා කියන එක. පර්යාප්තිය පරිහරණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේපත් නිකම්ම නිකම් අපි මේ පැවිදි වෙලා පොතක් පතක් පෙළාට්ට කතා ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. පෙළාට්ට කතා ඉගෙන ගැනීම මේක සමහර වෙලාවට වැරදවා ස්වාමීන් වහන්සේලා මේක වරදවා අදහස අද ගන්නවා අදහස අරගෙන හිතන සමහර ලාවට පැවිදි වෙලා අපි මේ ධර්ම විනය හැදෑරීම කියන එක වැඩක් නෑ මේක අපිට භාවනාවට පරිබෝධයක් ඒ නිසා ධර්ම විනය හදාරන්න නැතුව අපි භාවනා කරන්න යන්න ඕනේ කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. සක්කම කවදාකවත් Tamanට හොඳ ගුරුවරයෙක් Taman ළඟ නිරන්තරයෙන් නැත්නම් Tamanට භාවනාව සමෘද්ධිමත් කරගන්න ඒක අමාරුයි. නිසා මෙතන කියන්නේ ධර්ම විනය හැදෑරීම කියන එක පරිබෝධයක් කියන එක නෙවෙයි. දැන් අද වර්තමානයේ ගත්තාම ඉස්සර හිටිය ග්‍රන්ථ දූර විපස්සනා දූර කියලා දෙකක් තිබුණා. දැන් අද ගත්තාම ඇත්තටම ග්‍රන්ථ දුර විපස්සනා දුර කියලා දෙකක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අපි පෙළාට කතා ඉගෙන ගන්නවා කියලා කියන ග්‍රන්ථ දුරයක් නෙමෙයි. ග්‍රන්ථ දුරය කියලා කියන්නේ ඇත්තටම සජ්ජහායන, ධාරණ, පරිචය, පරිපුච්ඡා කියන මෙන්න මේ ආකාරවලින් නිරන්තරයෙන් ග්‍රන්ථයක යෙදিলা ඉන්නවා. අන්නේ යෙදিলা ඉන්න එක තමයි මේ ග්‍රන්ථ පරිපෝදේ පරියත් පරිහත් කියන්නේ. අපි යම්කිසි ග්‍රන්ථයක් දරාගෙන ඉන්නවා මම මම මම දීඝනිකාය මම කටපාඩමින් දරාගෙන ඉන්නවා. දීඝනිකාය කටපාඩමින් දරාගෙන ඉන්නකොට මේ කටපාඩමින් මේක පවත්වා ගන්න මට නිරන්තරයෙන් මේ දීඝනිකාය සජ්ජායනය කරන්න ඕනේ. නැත්නම් මේක අමතක වෙලා යනවා. ඒක නිරන්තරයෙන් අපි පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේම පරිපුච්ඡා කියන්නේ මේක අර්ථකතාව අපි නිරන්තරයෙන් කියවමින් අර්ථ විමස ගන්න ඕනේ. අහගන්න එන අයට නිරන්තරයෙන් අපි කියලා දෙන්න ඕනේ. එහෙම තමයි අපිට මේ පරියප්තිය පරිහරණය එහෙම කරනවා ඒකට තමයි කියන්නේ ග්‍රන්ථ ධූරය කියලා. ඒතර අද වර්තමානයේ ගත්තාම මේ ග්‍රන්ථ ධූරේ පුරණ අය ඉන්නේ තාම අල්ප වශයෙන් එක්කෙනෙක් දෙන්නේ. ඒතර මේ පරයත්ම දෙස්ථානවල අපි ත්‍රිපිටකය ඉගෙන ගන්නවා කියලා කියන්නේ පෙළාත්ත කතා ඉගෙන ගන්නවා කියලා කියන්නේ කවදාවත් ග්‍රන්ථ ධූරයක් සම්පාදනය කිරීමක් නෙවෙයි. අපි මේ ග්‍රන්ථ ධූරයට හෝ විදර්ශනා ධූරයට යන්න పూర్වයේ වික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් කළ යුතු නිශ්චය මුංචනක බහුසුත භාව ආදී ඇති කරගන්න කරන දෙයක් තමයි පෙළාටක්තා ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා මෙතන මේ ග්‍රන්ථ පරිපෝධය කියන්නේ එහෙම ඉගෙන ගැනීමක් නෙමෙයි මම කටපාඩමෙන් ග්‍රන්ථයක් දරාගෙන ඉන්නවා නම් ඒදී මම තවත් මගේ ඝනවාචක පිරිසත් එක්ක නිරන්තරයෙන් සජ්ජායනය කරනවා ඒක දරාගෙන ඉන්නවා ඒකේ අර්ථ කතාව සාකච්ඡා කරනවා මෙන්න මේ දේවල් කරනවා නම් මේකට තමයි ග්‍රන්ථ පරිහරණය කියලා කියන්නේ ඉතින් එහෙම කරනවා නම් තමයි ඒක පරිපෝධයක් වෙන්නේ එහෙම නැතුව ග්‍රන්ථයක් අපි කටපාඩම් කරගත්තා. අපි හිතමු මම දීඝනිකාය කටපාඩම් කරගත්තා. ඒක දීඝනිකාය කටපාඩම් කරගෙන හිටියා කියලා මට ඒක භවනාවට බාධාවක් නෙමෙයි. ඒක දක්වන්න හොඳ ලස්සන කතාවක් අපිට දැක්කනවා මෙතන. මජ්ක්‍ධිම බහනක දේව කියන තෙරුන් වහන්සේ. දේව කියන තෙරුන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය කටපාඩමින් දරාගෙන හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ යනවා භාවනා කමටහන කරගන්න මලිය දේව මහරහතන් වහන්සේ ළඟට. මලීදේව මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කමඨහනක් ඉල්ලනවා. ඉල්ලනකොට උන්වහන්සේ අහනවා "අබැත්තේ නුඹ යම්කිසි ග්‍රන්ථයක් දරාගෙන ඉන්නවද?" "එහෙමයි ස්වාමීනි මම මජ්ක්‍ධිම නිකාය දරාගෙන ඉන්නවා." අනේ ඒ විලාත් කියන මජ්ක්‍ධිම නිකාය කියලා කෙනෙක් බොහෝම පරිහරණය කරන්න අපහසු දෙයක්. මජ්ක්‍ධිම නිකාය පරිහරණය කරනකොට මූල පණ්ණාසිකේ පරිහරණය කරනකොට මජ්ක්‍ධිම පණ්ණාසිකේ තියෙන දේවල් මතකෙට එනවා. මජ්ක්‍ධිම පණ්ණාසික පරිහරණය කරනකොට ඊළඟට උපරි පණ්ණාසිකේ තියෙනවා සිහියට එනවා. මේ නිසා මජ්ක්‍ධිම නිකායේ පරිහරණය කර කර බණ භාවනා කරනවා කියන්නේ අමාරු දෙයක්. ඒ නිසා ඔබ වහන්සේට භාවනා කරන්න අමාරුයි මජ්ක්‍ධිම නිකාය. ඉතින් කියන ස්වාමීනි ඔබ වහන්සේ මට කමතහනක් දෙන්න. ඔබ වහන්සේ කමතහන අරගෙන මම මජ්ක්‍ධිම නිකාය දිහා බලන්නේවත් නැහැ. ඒක පැත්තකින් තියලා මම භාවනා කරනවා. ආ හොඳයි කියලා මලීදේව මහරහතන් වහන්සේ කමට ලැබෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා අවුරුදු 19ක් යනකම් මේ මජ්ක්‍ධිම නිකාය කටපාඩම් නැවත සජ්ජායනය කිරීම ආදියක්වත් කරන්නේ කිසිම දෙයක් කරන්නේ නැතුව අවුරුදු 19ක් යනවා. අවුරුදු 19ක් ගිහිල්ලා 20 වෙනි අවුරුදු උන්වහන්සේ රහත් වෙනවා. 20 වෙනි අවුරුද්දේ රහත් වුණාට පස්සේ උන්වහන්සේ නැවතත් අර සජ්ජායනය කරන ඝන සජ්ජායක භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතු වෙලා කියනවා එවැන්නේ මම අවුරුදු 19ක් යනකම් අවුරුදු 20ක් සම්පූර්ණ වෙනකම් මම මධ්‍යම නිකායේ වචනයක්වත් මට බලන්නවත් බැරි වුණා. බලන්නවත් නැතුව තමයි මම හිටියේ. හැබැයි අපි බලමු දැන් කොහොමද මතකයේ කියලා උන්වහන්සේ අනික් පිරිසත් එක්ක සජ්ජායනය කරනවා. කියන මජ්ක්‍ධිම නිකායේ මුල පටන් අග දක්වා එක ව්‍යංජනයක්වත් සැකයක් නැතුව උන්වහන්සේ සජ්ජායනා කරන්න කටපාඩම් තිබෙනවා කියලා. ඒතර එහෙම තියෙනවා ඒ තරම් කටපාඩම්ෙන් තියෙන කෙනෙකුට අරහත්ත්වයට දක්වා එක පරිබෝධයක් බවට පත් වෙන්නේ නැහැ. සා ග්‍රන්ථ පරිබෝධයක් වෙන්නේ මේක නැවත නැවතත් සජ්ජායනය කරමින් ධාරණ දරාගනිමින් අනෙක් අයත් සමග මේකේ යෙදලා ඉන්නවා නම් පරිහරණය කරමින් ඉන්නවා නම් තමයි මේ ග්‍රන්ථය අතරා ගැනීම පරිබෝධයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක පරිබෝධයක් නෙමෙයි කියලා සඳහන් කරනවා. ඒ වගේම කරලුගිරි වාසී නාගතෙරුන් වහන්සේ කරලියගිරි වාසී නාගතෙරුන් වහන්සේ ගැනත් කතාවක් සඳහන් කරනවා. උන්වහන්සේත් අවුරුදු 18ක් යනකම් පර්යාප්ති යෙදෙන්නේ නැතුව හිටියා. හැබැයි අවුරුදු 18 ඉවර වෙලා උන්වහන්සේ නැවත වරක් භික්ෂුන් වහන්සේට මේ ධාතු කතා ප්‍රකරණය කියලා දුන්නා කියලා කියනවා. කිසිම ආකාරයක සැකයක් නැතුව මුල ඉඳලා පිළිවෙලට ධාතු කතා ප්‍රකරණය සාකච්ඡා කරා කියලා කියනවා. ඒ වගේම අපි මහා විහාරයේ සිටියලු ත්‍රිපිටක චූලාභය කියලා තෙරුන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ සෝතාපන්නයි කියලා කියන්නේ. ඉතින් ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පණ කියන්න කියලා රන් බෙරේ වරෙනවා. ඒ වෙලාවේදී අනිත් වික්ෂුන් වහන්සේලා බලනවා මේ ත්‍රිපිටක චූලාභය මේ චූලාවේ පන්දරේ වැයුවට උන්වහන්සේ මේ පරියත්ති යෙදෙලා නැහැ. ඉගෙනගෙන නැහැ කාගේවත්. ඒ නිසා බණ කියන්න දෙන්න බෑ කියලා. ගිහලා බණ කියනකොට ප්‍රශ්න. ප්‍රශ්න අහලා නමුත් ප්‍රශ්න වලට හරියට උත්තර දෙනවා. උත්තර දුන්නට ඒ උත්තර තුල ප්‍රකට වෙනවා සැක සංකා හැමදේ. ඒ නිසා කියන ඔබ වහන්සේ ආචාර්යවාදී ඉගෙනගෙන නැහැ. ඒ නිසා ගිහිලා ආචාර්යවාදී ඉගෙනගන්න. අහවල් තැන රුහුණු රට ඉන්න අහවල් ධම්මරක්කිත කියන ස්වාමීන් වහන්සේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ ආචාර්යවාදී ඉගෙන ගන්න ඉගෙනගෙන ඉන්න කියලා. ඉතින් උන්වහන්සේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ආචාර්යවාදී ඉගෙන ගන්නවා ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. උන්වහන්සේ කියනවා අනේ හැබැයි මම දීගනිකාය මජ්ක්‍ධිමනිකාය විතරක් මම සාකච්ඡා කරගෙන හිටිය අනිත් දේවල් මම අතහැරලා දාලා තිබ්බේ. ඒ නිසා ඔබ වහන්සේ මට රාත්‍රියට පරිවර්තනය කරන්න. මම දවල් ටික කතාව පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඉතින් චූලාභේ ස්වාමීන් වහන්සේ රාත්‍රියට පරිවර්තනය කරනවා. දවල්ට ධම්මරකිත ස්වාමීන් වහන්සේ මේ කතා කියනවා. ඉතින් මිනිස්සු මණ්ඩපයක් ගහගෙන මේ බණහන්ට එකතු වෙලා හිටියා කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ සමස්ත ත්‍රිපිටකය ඉගෙනගෙන ඉවර වෙනවා. ත්‍රිපිටකය ඉගෙනගෙන ඉවර වෙනකොට මේ ධම්මරකිත ස්වාමීන් වහන්සේ හැබැයි ප්‍රත්‍යක්ඥයි. චූලාවේ ස්වාමීන් වහන්සේ සෝතපන්නයි. මේ සදම්මරකිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා චූලාවේ ස්වාමීන් වහන්සේ ළඟ පත්තරේ ඉඳලා කියනවා අනේ හැබැයි මට කමක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ පරයප්ති පරිහරණය කිරීම කියලා කියන එක එක්තරා විදිහකට බණ භාවනා කරන්ද පරිබෝධයක් වෙන්නේ ඒක අපි පරිහරණය කරමින් නිරන්තරයෙන් සජ්ජායන ආදී කරමින් තමයි පරිබෝධයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට පරිහාර්ථي පරිහරණය කියන එක පරිබෝධයක් නොවේ. ඒ නිසා අපිට කියනවා ග්‍රන්ථ පරිබෝධය අපි දුරු කරගන්න අපේ පරිහරණය කිරීම අපිට අපහසු නම් අපි දරාගෙන හිටියට ඒක අපිට වරදක් නෑ. ඒ දරාගෙන ඉඳලා නමුත් පරිහරණය කරන එක අතහැරලා තියලා බණ භාවනා කිරීමට යෙදෙන්න කියලා කියනවා. ඊළඟට අපේ කාල වේලාවත් ඉක්මලා යනවා. අවසාන පරිබෝධය තමයි ඉද්ධි පරිබෝධය. ඉද්ධි පරිබෝධයත් අපි තාම කෙටියෙන් සාකච්ඡා කරන්න අවසන් කරමු. ඉද්ධි පරිබෝධය කියන්නේ ප්‍රත්‍යඥ 이르දී යම්කිසි ප්‍රත්‍යඥ වික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් 이르දියක් තියෙනවා නම් මේක භාවනාවට පරිබෝධයක් වෙන්න පුළුවන් කියන හේතුව තමයි මේ 이르දිය කියලා කියන එක පෘථග්ජන කෙනෙකුට ආරක්ෂා කරගන්නවා කියන එක හරීම අමාරුයි. ආයාසෙන් රකින්න ඕනේ. උදාහරණයක් දක්වනවා උත්තාන සීක තාරකෝපිය කියලා කියන උඩුබැලියකට නිදාගෙන ඉන්න දරුවෙක් අපි රකින්න ඕනේ. බොහෝ බොහෝ උපද්‍රව එන්න පුළුවන්. ඒ නිසා රකින්න ඕනේ. පැල ගොයමක් කියලා කියන එක රකින්න ඕනේ. මෙන්න මේ වාගේ පෘථග්ජන කෙනෙක්ගේ 이르දිය කියන එක රකින්න ඕනේ කියලා කියනවා. තාම සුළු ප්‍රමාද දෝෂයකින් 이르දිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ පෘථග්ජන කෙනෙක්ගේ 이르දිය කියන එක විදර්ශනාවට පරිපූර්ණයක් වෙනවා. හැබැයි සමාධියට පරිපූර්ණයක් නැහැ. යම් කිසි කෙනෙක් සමාධි භාවනා වඩනවා නම් එයාට 이르දිය කියන එක පරිපූර්ණයක් නැහැ. ඒයි 이르දිය සමාධිය වඩලා 이르දිය උපදවා ගන්න ඕනිය. ඒ නිසා ඒ නිසා කියනවා විදර්ශනා භාවනා කරන්න කැමති යෝගින් ඉන්නවා නම් 이르දිය පරිපූර්ණයක් වෙන්න පුළුවන්. ඒ නිසා 이르දිය අතහැරලා දෙන්නට කමක් නැහැ. 이르දිය අතහැරලා දාලා තමන් විදර්ශනාවට යෙදෙන්න කියනවා. ඒ 이르දිය කෙරෙහි බලාපොරොත්තු තියාගෙන ඒක පරිහරණය කරන්න ඒක ආයාසයෙන් රැකගන්න උත්සාහ කරොත් තමන් විදර්ශනාව කරන්න පහසු වෙනවා. හැබැයි සමත භාවනාවක් කරන කෙනෙකුට 이르දිය කියන පරිපූර්ණයක් නෙමෙයි ඉතිරි පරිබෝධ නමය තමයි සිඳගන්න අවශ්‍යයි කියලා කියන්නේ. ඒතර මේ විදිහට අපිට දක්වනවා පලිබෝධ 10ක්. එතකොට අපි සාකච්ඡා කරගෙන ආවේ එමනම් ආවාසෝච කුලං ලාභෝ ගණං ගනෝ කම්මංච පංචමං අත්තහනං ඥාති ආපාතු ගන්තෝ ඉත්‍හිදි තේදස එතකොට භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයන් වහන්සේ නමකට මෙන්න මේ කියන පලිබෝධ 10ක් තියෙන්න පුළුවන් මෙන්න මේ කියන පලිබෝධ 10 දුරු කරගෙන අපි භාවනාව ආරම්භ කළ යුතුයි ඊළඟට අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කමඨහනන් දෙන ගුරුවරයෙක් අපි හොයාගන්නේ කොහොමද කියන කාරණය අපි ඊළඟ සතියේ වැඩසටහනේ එකමඨහනක් දෙන ගුරුවරයෙක් සොයාගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන අද අපි වැඩසටහන අවසන් කරනවා. හොඳයි එහෙනම් අපි සෑම සියලු දෙනාට පුරුණුමන විතරන් සිදු කරනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන අපිට පවත්වාගෙන යන උපකාරකම් සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය සියලු දෙනාගේ නිවන් මාර්ග ගමන් කර ගැනීමට ශක්තියක් වඩපත් වේවා. අපට උපකාර කරන සෑම සිළු දිව්‍යතා මණ්ඩලයන්ට අපි පුණ්‍ය අනුමෝදනා සිදු කරන සිළු දිවියෝ මෙපින් අනුමෝදන්ව දිව්‍ය ඇසිර කොට වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනී බෝධියකින් නිවනින් සනසෙත්වා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරන අවසන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤේ කම්මෝ චිරම් රක්ඛේ ශාසනම් ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤං සම්මතෝ දිත්වා තිරන් රක්කං උදේශනං නාකාසත්තා ආදේවා නාගා මහිත්‍තිකා විඤ්ඤාන්තං මොදිත්වා තිරන් රක්කං තුමන් කරන්ති